ගරු ස්වාමීන් වහන්සේ කරන දෙයට වඩා වෙන දේ හොඳයි යන්න පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ මේ ප්‍රශ්න කරුගේ වචනයෙන් මට කියන්න ඕන කරන දේ කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා. කරන දේ කියන එකෙන් අදහස් කරේ මොකද්ද වෙන දේ කියන එකෙන් අදහස් කරේ මොකද්ද කියලා කිව්වොත් මට උත්තරේ දෙන්න පුළුවන්. ඒ දෙක වෙනුවෙන් මගේ මගේ මගේ අදහස් ඉදිරිපත් කරන්න බැරි නෙමෙයි. නමුත් ඒකෙන් ප්‍රශ්නේ විකාශ ප්‍රශ්නේ ව්‍යාකූල වෙනවා, සංකර වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරු හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. නමුත් පොඩි වචන ටිකක් කියනවා නම් මෙහිලා මේ කරන දේ කියන එක මම අදහස් කරන්නේ මේකයි වෙන දේ වෙන්නේ මේකයි කියලා කිව්වොත් බොහොම ගැඹීර ප්‍රශ්නයක්. මොකද ඒ දේ කියා ගන්න බැරි වුණොත් අපිට ප්‍රශ්නේ මග අරලා ඊගා ප්‍රශ්නෙට යන්න වෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්නේ කියපු කෙනාට ඒ ප්‍රශ්නේ ලියපුණාගේ වචනේ ව්‍යවහාරේ කරන දේ සහ වෙන දේ කියන එක පොඩ්ඩක් අපිට සභාවට තොරතුරුපත් කරන්න කියලා. ස්වාමීන් තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ සුබෝධාරාමෙදිත් මට මතකයි ඒ වගේ ඒ තරම් වටිනා අදහසක් මේ දේශනාවක් කරනවා. ඒ නිසා මම කාගෙත් දැනගැනීම පිණිස තමයි ප්‍රශ්නේ මතු කරලා තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අපි හිතලා කරන හැම දෙයක්ම කෙලෙසීමට ලක් වෙලා තියෙන දෙයක්. නමුත් අර වෙන දේවල් වෙන විදිහට ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් ඒක වැදගත් ගුණාංගයක් බව මම හිතන්නේ ඔබ වහන්සේ දේශනා කළා. ඒක තව ටිකක් පැහැදිලි කරගන්නකොට එහෙනම් ඒකට පොඩි ආමසගේ වචනෙන් විදිහට කිව්වොත් නිදර්ශන දෙකක් මට දෙන්න. කරන දෙයට නිදර්ශනයක් මේක වෙන දෙයට නිදර්ශනය මේකයි කියලා මේ දෙක ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා සාකච්ඡාවක නාමයෙන්. ස්වාමීන් වහන්සේ මට මතක විදිහට සුබෝධාරාමයේ ස්වාමීන් වහන්සේ අර කුඹියක් වගේ අර යනවා නම් ඒක නිකන් මේ ඒක යත් මේ වෙන දෙයක් ස්වාමීන් වහන්සේ ඒක අයින් කරන්න නැතුව තමන්ට ඉවසීමෙන් ඉන්න පුළුවන් නම් ඒ අදහසක් මම හිතන්නේ මට මතක විදිහට නම් ඒක තව ටිකක් දැනගන්න. ඔය ඊටකොට කියන්නේ භාවනා කරගෙන ඉන්නකොට සමාහට ඇඟ දිගේ කූඹි දුවනා වගේ දැනෙනවා. ඒක වෙච්ච දෙයනේ එතන. නිසා වෙන දෙයක නිදර්ශනයක් හරි. ඒකකොට කරන දේ පිළිබඳව නිදර්ශනයක් වශයෙන් මොකද්ද කියන්නේ? මේ දෙක වෙන් කරලා පෙන්වන්න හදන්නේ මම මේ සමා අපේ සාකච්ඡාවට වෙන දේ තමයි තමන් භාවනා කරගෙන ඉන්නකොට ඇඟේ කුඹි දුවනා වගේ දැනෙන එක තමන් දන්නෙත් නෑ ඒ තමන්ට වෙච්ච දේ. කරන දෙයකට නිදර්ශනයක් මොකද්ද කියන්න පුළුවන්. ඒකට සම්මත රයින් කරන්න වගේ හදන එක කරන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට බැලුවොත් එහෙම භාවනා කරගෙන යනකොට හෝ එදිනදා ජීවිතය හෝ සක්මන් කරනකොට චේතනාවක් ඇතුව වෙන දේ සහ චේතනාවක් නැතුව කියන එක තමයි ඔය ඒ භාවනා පාරිභාෂිත શબ્ද මාලාවේ වචන. ඒක ගොඩේ භාෂාවෙන් කියන්නේ කරන දේ සහ වෙන දේ කියලා. එහෙම නැත්නම් තාක්ෂණික වචනිකෙත් එකේ සචේතනික අචේතනික අවිඥානක සවිඥානක අසංස්කාරික සසංකාරික කියන. ඉතින් මේක හරිය අමාරුයි මේ තාක්ෂණික වචෙන් දී ගමන් ඔක්කොමලා පුදිය ගන්නවා. ඔව් අපිට තේරෙන්නේ නැහැ. අපි ආවේ ඕකට නෙවෙයි. අපි සෝවන් වෙන්න ආවේ මේ ස්වාමීන් වහන්සේ පාලි උගන්වන්න හදනවා කියන. ඉතින් ඒකයි මම මේ ප්‍රශ්න කරුගෙන් අහන්නේ කරන දේ කියන්නේ මොකද්ද වෙන දේ කියන්නේ මොකද්ද? ඉතින් අපි භාවනා කරන යනකොට සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, වේදනා දැනෙනවා. ඒකකින්වත් කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා නොසලකා යන්න පුළුවන් තරමට භාවනා දියුණු. අපි ඒ වෙනුවට මේ භාවනාව දියුණු කරගන්න වෙලාව හයියෙන් හුස්ම ගන්න ගියොත් ආයාසයෙන් හුස්ම ගන්න කිව්වොත් එන්නේ තන්නේ කර ඔළුව එකක් මක් කැඩිලා ඉස් එකක් මක් කැඩිලා විසු රැටන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ භාවනා කරන්න හදනවා. හුස්ම දිහා බලන්න කියලා තියෙන ඉබේ වැටෙන හුස්ම දිහා බලන්න. හුස්ම ඒ සඳහා මට දැන් පේන්නේ නැති වෙනවා මේ හුස්ම වැඩි කර ගන්න ඕන කියලා පිඹින්න පටන් ගත්තොත්. ඒව නැතුව සක්මන් කරනකොට કૃත්‍රිමව කරන්න පටන් ගත්තොත්. වෙනදා විදිහින් වේගي නැතුව. ඉතින් හැම එකකින්ම අනවශ්‍ය කායික මානසික භාවනාවේ ප්‍රශ්න තුනක් පයනගෙන. ඒ නිසා සිදු වෙන දේ බලනින් එක තමයි අපි යටත් වෙනවා කියලා කියන්නේ. නිහතමානී කියලා කියන්නේ. නේ නේ මට ඕන දේ මං කරන්න හදනවා කියන එක තමයි චේතනාපූර්වකව සචේතනිකව සවිඥානිකව කරන්නේ. ඒ වගේ අනිවාර්යයෙන්ම සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ සංඛාරා අනිච්ච. අනිවාර්යයෙන්ම දුක පිණිස පිටිනවා. අනිත්‍යව දුක පිණිස පිටිනා ඉතින් මොන කරන්නද වෙච්ච දෙන්නේ. ඒක නිසා හිතට අමාරුවක් වෙන්නේ නැහැ. දෙකේම දුකයි කරලත් ඉල්ලගත්ත දුක ඒක දඩයක් නඩුවක් වෙනවා. වෙලා ඉබේ වෙලා වදුගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොනව කරන්නේ දිගින් දිගට වෙච්ච දෙයට වෙච්ච දෙයට එන්න සීරද කියලා එන එකයි තියෙන්නේ. ඉතින් මේක සම්බන්ධව මම කැමති මේ සභාවේ අයට මේක තේරෙනවද කියලා දැනගන්න කරන දෙයි වෙන දෙයි කියන එක කියන එක තේරෙනවද? ඒව නැත්නම් මේ ඒක තේරුම් ගන්න පුළුවන් ද සචේතනික අචේතනික කියන එක නැත්නම් මේ මේ භාවනා කරන්න ඇලෙම අනවශ්‍ය ප්‍රශ්නයක් අපි කතා කරනවා කියලා හිතනවා. හිතලා ගන්න හැම දෙයකින්ම අකුසල් අකුසල්ම කියන්න බෑ සංස්කාර රස. ඒ සංස්කාර හැම එකක්ම සංසාරෙ දික් වෙනවා. ඒ නිසා පරිේශන මට්ටමින් අපි බලනවා අඩුවන් විනාඩි 5ක් 10ක් මොනවත් නොකර වෙන දේ දිහා බලන්නේ. ගන්නත් පුළුවන් වෙලාවක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස උවමනාවෙන් ගන්නත් පුළුවන්, ඉබේ වෙන්නත් පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා ඉච්ඡානක පේශීන් සහ අනිච්ඡානක පේශීන් කියලා දෙකෙන්ම කරන්න පුළුවන් එකක්. මෙතනදී බුදුරජාණන් සදහස් කරන්නේ අනිච්ඡානක පේශින්ගෙන් කියන්නේ ඉබේ කරන ආස්වාද ප්‍රසාරේ. දන්නේ නැති කෙනා කරන්න හදනවා. කරන්න ගිය කෙනාට ඉසේකක් වෙනවා. කරන්න ගිය කෙනාට ඕසෝස් ගාලා දඟලන්න පටන් ගත්තාම ඉසේකක් වෙනවා. වේලෙ පිටිපස්සේ වේදනාව එන්න පටන් ගන්නවා. ඒකෙන් අදහස වෙලා තියෙන්නේ වෙන ආනපානයක් දිහා බලනවා නෙවෙයි සිද්ධ වෙන ආනපානේ බලන එක නෙවෙයි ආනපානේ කරනවා. ඒක කියන්නේ නයි පිඹිනවා වගේ පිඹින්න පටන් ගන්නවා. ඒක අගේ කරන්නේ. ඒකේ පුළුවන් තරම් වැලකිලා කටයුතු කරන්න ඕනේ සිද්ධ වෙන්න ඇරලා අර මේ සබකෝල ගත නිසා සමාජලාට හරියට පටලවෙනවා මේක කරනවද කරනවද හොයාගන්න බෑ. කෙලිච්චවයි. එතන කරනවා වුණත් කමන්නේ. කරන දෙයට සාදු කියන්නේ යන්න එපා. කෙරණ දෙයට සාදු කියන්නේ. කරනවා නම් හිතගන්න වැරද්දක් මේ සිද්ධ වෙන්නේ. ඒකේ වෙන්න අරින්න වෙන්න වෙන්න වෙන දේ හොඳයි කරන දෙයට වැඩියි. එදිනෙදා ජීවිතේ උනත් ඒක පුදුමාකාර නීතියක් තමයි. සිදි වෙන දේ වෙනස් කරන්න යන්න එපා. ඒක වෙනස් කරන්න ගිය ගමන් අපි මේ ගඟක් උඩහට හරවනවා වගේ. අපිට කරන්න තියෙන්නේ මේ එළඹින දේට අනුව හැඩ ගහනවා මිසක්කා. දේවල් අලුතෙන් වෙනස් කරන්න ගිය ගමන් ඒ දේ හරි ගියත් අරසනත් වගකීමක් වැටෙනවා. ඒක නිසා ඉස්සල්ලාම බලන්න ඕනේ සිදුවෙන දෙයට හැඩ ගහෙන්න මට පුළුවන්ද? ආනපානෙදී කුරුසුණත් සියුම්ුණත් මේ ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ළඟ වුණත් දුර වුණත් මනාප වුණත් අමනාප වුණත් බලාගෙන ඉන්න පුළුවන්ද? ඒ කෙරෙන දෙයට අවදියෙන් කෙරෙන දේ අනුව උපරිම දක්ෂතාවය ඇති කරන කරන දේ සම්පූර්ණ භාවනාවට නගා ගන්න ක්‍රමයක් තමයි දැකපු දේ දැකපු පමණින් නැතර කරන්න කියන්නේ. ඇහිච්ච දේ ඇහිච්ච පමණින් නැතර කරන්න කියන්නේ. දැනෙච්ච දේ දැනෙච්ච පමණින් නැතර කරන්න, හිතිච්ච දේ හිතිච්ච පමණින් නැතර කරන්න ඒකත් එක පොරබදන්න යන්න එපා, ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. ඒකම අනිත් පැත්තෙන් කියනවා යමක් දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ කියලා. යමක් ඇහුණට බීරෙක් වගේ ඉන්න පුරුදු වෙන්නේ කියලා. යමක් නම් දැනුණට නායට දිවට කයට දැනුණට නොදැනිච්ච කෙනෙක් මේ අංශභාග වෙච්ච කෙනෙකුට වගේ ඉන්නේ කියලා. ඒ සිද්ධිය පිළිබඳ ඥානෙ තිබුණට මෝඩයෙක් වගේ ඉන්නේ කියලා. නැගිටලා ගහන්න පයින් හිතුණට කොන්ද අමාරු විනියක් විතර හැසිරෙන්නේ කියලා. නැත්තම් මලමිණියක් වගේ ඉඳලා සිද්ධිය සම්පූර්ණයෙන් අවදියෙන් ඉඳ ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. මේකදී මුගලෝ දෙනෙක් හිතනවා 100 100ක් දවස පුරා කොහොම කරන්නද? ඇත්තටම කරන්න බෑ. නමුත් විනාඩියක් දෙකක් දවසකට සුළු වෙලාවක් මේක කරලා බැලුවොත් පෙනේ මේ වෙලාවේ සුද්ධ ලාභයක් විතරයි තියෙන්නේ. කරන්නෙක් නෑ සිදුවෙන දේ දිහා බලන්න. නිකන් හරියට ටීවී එක දාලා ටෙලි චිත්‍රපටයක් යද්දී නැත්නම් නාටකමක් බලනකොට තමන් ඉන්න ආසනයේ ඉඳගෙන මේක දිහා බලන්න නම් මිසක් තමන් රඟපාන්න යන්නේ නෑ. ආශ්වාස කරන වෙලාවේදී ආශ්වාසයේ හිත යනසු පිට යනවන්නා උපක්‍රමයක් වශයෙන් මෙනෙහි කිරීම කරනවා හොඳ මේක තමයි උපක්‍රම නැතුව ආශ්වාසය දැනගන්න පුළුවන්. ඒකට එතකොට මෙනෙහි කරන එක කරන එකක්ද කෙරෙන එකක්ද කරන එකක් නේ. ඒක අර හිත පවත්වාගෙන යන්න බැරි නිසා බලත ගැනීමට උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරනවා. ඒක නිසා හොඳම දේ තමයි මම හම් වෙච්ච වෙලාවක බලන්න ඕනේ ආශ්වාස ප්‍රශ්වාසවත් ගන්න නැතුව හොඳට විවේකී වාඩි වෙලා ඇතුළට හිත දාගෙන මොකද්ද වෙන්නේ කියලා බලන්න ඉන්න ටිකක් කරලා ඉඳගෙන ඉන්න බව පේනවද සද්ද ඇහෙනවද හිතවිලි එනවද වේදනා දැනෙනවද ආනාපාන දැනෙනවද ඒක තමයි මම හිතන ජීවිත වැඩිම පින් කරගන්න වෙලාව කියලා මොකද මොනම පවක්වත් නැහැ මොන විදිහකින්වත් පාවිච්චි වෙන්නේ නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ. සංස්කාර වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මේ මේ ඒ ගඳ කිලිය වුණත් එකයි ඒක වැසි කිලිය වුණත් එකයි ඒක ඉඳගෙන හිටියත් හොඳයි ඒකට හිටගෙන හිටියත් හොඳයි ඒකට ඇවිදිද්දිත් ඕන ඉරියව්වක ඉඳලා බලනවා හිත ටික අමුතේ කලාව වෙන්න ඇරලා මොකද්ද මේක ඇතුලේ සිද්ධ වෙන්නේ ඉතින් බොහොමත්ම කලාතුරකින් කෙනෙක් හිතන්නේ ඒක කුසලයක් කියලා ඒගොල්ලෝ හිතන්නේ මේට වැඩිය හොඳයි මල් වට්ටියක් අතේ තියාගෙන රුවන්වැලි සාය වැටේ සාදු සාදු කියන තිබ්බනම් හොඳයි කියලා හිතන්නේ අදිටිලි කොච්චර ලේසිද එච්චර දඟලන්න ඕනෙත් නැහැ යන්න ඕනෙත් නැහැ ඉන්න තැන රුවන්වැලි හැයක් කරගන්න. ඉන්න තැන බුදු ගයක් කරගන්න. ඉන්න තැන ගඳ කිලියක් කරගෙන ඒක දිහා සාවධානව බලනවා කිසිම දැඟලීමක් කරන්න නැතුව. දඟලන්නෙත් නැහැ. දැඟලෙන්න අරින්නෙත් නැහැ බලාගෙන ඉන්නවා මැරිච්ච කෙනෙක් වගේ මේක දිහා බලාගෙන පුළුවන් නම් ඉතින් ලොකුම තපසක් තමයි ඒක. ඒකට ලොකු ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ නිවන කියන එක පිටතනක් මේක තියෙන්නේ මම දැන් මෙතන. ඒක අපෙන් අයින් කරන්න පුළුවන් జగතෙක් නෑ නේද? Tamange තියෙන අමනකම නිසා, මෝඩකම නිසා අපි වෙන වෙන තැන්වල හොයන්න ගියාම කවදාකවත් මම දැන් මෙතන කියන එක අහුවෙන්නේ නැහැ. මම දැන් මෙතන දැන ගන්න අපිට මීට වෙඩි මුකුත් ඕනෙත් නැහැ. මේ ලැබිලා තියෙන රෙදි අමතර මොනවද ඕන කරන්නේ? ආන්න ඒකට අපේ අවධානය යොමු වෙන්න ඕනේ. මානසිකාර යොමු වෙන්න ඕනේ. යොමු වෙලා දැනටමත් මේ තියෙන දෙයට වැඩිය හොඳ දේ ගන්න ගිහිල්ලා මේ අනාගෙන තියෙන්නේ. මේ දැන් තියෙන එකේ වටිනාකමක් නැහැ. මේට වඩා හොඳ එකක් ඇති. වැඩි දක්ෂකමක් ඇති කියලා පැහෙන්න හදලා අර වර්තමාන මොහොතත් අවුල් කරගන්නවා. ඒ නිසා කොච්චරක් කල්යයිද අපිට කොච්චරක් වුණාවක් ඕන වෙයිද නිකන් ඉන්න. නිකන් ඉන්න කියන්නේ රෙදි නැතුව ඉන්නවා කියන එක නෙවෙයි මම මෙතන අදහස් කරන්නේ. මේ දඟලන නැති වෙන දෙදියා බලන්නේ. ඒක බෑ. ඉතින් ඒක ලොකු අංගක් දිනුනාට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ. ඒ සඳහා ඉල්ලපුටි ඔක්කොම හම්බෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ හම්බෙලා තියෙනවා. මනුස්සාත්ම භාවය හම්බෙලා තියෙනවා. ඇහැ කන දිවනාසය තියෙනවා. බණත් ඇහිලා තියෙනවා. සත්පුරුෂයත් තියෙනවා. පැවිද්දක් තියෙනවා. නමුත් අපි හිතනවා අපිට මේ තාම කමටහනක් දෙන්න කවුරක්වත් නැහැනේ. ආශිර්වාද ලැබිලා නැහැනේ. අරක නැහැනේ මේක නැහැනේ කියන. ඒක මොකද මේ කරන දේ සහ වෙන දේ අතර වෙනස අඳුරන්නේ නැති නිසා. කවදාකරි අඳුනගත්ත දවසේ යාට තේරෙනවා මේ අවුරුදු 2600ක් පහුවෙලා බුද්ධ ශාසනය ඉපදුනායි කියලා කිසිම පාඩුවක් නැහැ වර්තමාන මොහොත අඳුරන මිනිහට. ඒ ශාසනය කල් යනවා කියලා දෙයක් නැහැ. නමුත් අපි අර මොනද කරන්න දඟලන ගතිය තියෙන තාක්කල් මේ විශේෂයෙන් භාවනාවේදී ඉතින් ඒ තාක්කල් අර අනාකූල ප්‍රවාහයේ නිතරම ආකූල වෙනවා. කැලදිදියට යන්නම දෙන්න බොර කරගන්නවා. ඉතින් ඒකදී දෙවන්නේක් සම්බන්ධන තමයිම තමයි කරන්නේ. නිසා දුවන්තරම් බලන්න ඕනේ විවේක වෙන්න. විවේක වෙලා ඇතුළට හිත දාගෙන වෙන දේ දිහා බලන්නේ. ඉතින් ඒක ඒක තියා ඒක අමාරු වැඩක් නෙමෙයි ඒක ලීසි වැඩක් මේ මූල ධර්මානුකූල නමුත් මේ කරන දේ සහ වෙන දේ වෙන් කරලා අඳුර ගන්නවා කියන එක ලෝකෝත්තර වැඩක්. තේරෙන්නේම නැහැ. ඒක ඒක මට මට තේින්න විදිහට අමාරුම දේ තමයි මේ දේ වෙන් කරන එක. ඒක ගම් වචනාර්ථයෙන් බැලුවොත් මූල ධර්මාර්ථයෙන් බැලුවොත් පින්තාමේ පැසෙන් බැලුවොත් බොහෝම ලේසි වැඩක්. මොක කෙරුවවතින් බැලුවොත් කරන්න බැරි වෙනවා. මොන විදියෙන්වත් පැමිණි පැන් දුක් පැණි රහයි කියලා කරබනින්ට බෑ අපට. අපි ඒක හැඩ වැඩ දාන්න හදනවා. ආලවට්ටම් කරන්න හදනවා කියලා ඒකට කියන්නේ. ඒ ඒ වැඩේට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ තියෙන එක තියෙන විදිහට නැත්නම් මේක සකස් කරන්න හදනවනේ. ලස්සන කරන්න හදනවනේ. කාර්යක්ෂම කරන්න හදනවනේ. ප්‍රගමණය ප්‍රගතිශීලී කරන ඒ හැම තැනකදීම අවුලක් යනවා. මේ තියෙන දේ පිළිගන්න බැරුව තියෙන දේ වටිනාකම දන්නේ නැති කෙනාට යාර කියන්නේ අත්‍රිච්ඡතාවය කියලා කොච්චර ලැබුණත් මදි. ඒ නිසා භාවනාවට යන මිනිස්සයා එකයි ඊයේ ධර්මදේශනාදී කිව්වේ එයා අරණ්‍යයට යන්න ඉස්සර වෙලාම දුක්ඛ මූලයට යන්න ඉස්සරලම ශූන්‍යාකාරයට යන්නේ ඉස්සලම තේරුම් අරගන්නවා මම කිව්වනම් මගේ කිව්වනම් ඔක්කොම තුච්චයි රිත්යි. එහෙම දන්න කෙනාටයි අරන්නේ වැඩ ගන්න පුළුවන්. නෑ මම අරන්නේට කියලා මම මෙහෙම කරනවා මෙහෙම කරන්න ගිය එකන ඉන්දියාවේ කියලා ධාතු ගේන්න ගිය එකනට වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. එයාගේ ධාතු ටික තමයි ගේන්න වෙන්නේ අන්තිමට.